චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 අඤ්ඤමඤ්ඤම් පිය චක්කෝහි සම්පස්සන්තා විහරන්තාති සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි අද මේ මොහොතේ අපි සූදානම් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ දහම ශ්‍රවණය කරගන්න තුන් ලෝකයක් අවබෝධ කරගත්තු තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා මේ ධර්මයේ දේශනා නොකළා නම් අපට අද මේ ලබන්නා වූ සැනසීම ධර්මය තුලින් ලබන්නා වූ ප්‍රීතිය සතුට සැනසීම ස්ථිරසාර සැනසීමක් නිවීමක් කරගන්න පුළුවන්කමක් තියෙනවා ඒ නිසා තථාගතයන් වහන්සේ නමක් ලෝක පහළ වුණ නිසාම අපි මේ සැනසීම භුක්ති විඳිනවා. මේ වෙලාවේ මේ පින්වත් අය තථාගතයන් වහන්සේගේ දහමයි මේ ශ්‍රවණය කරගන්නේ. මා මේ දේශනා කරාට තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ ඇතුළත් දේශනාවන් තමයි අද දවසේ අපි විමස ගන්න, තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පින්වත්නි තථාගතයන් වහන්සේගේ දහම නිවැරදිව දැනගත යුතුයි. තථාගතයන් වහන්සේගේ දහම නිවැරදිව දැනගන්නට බැරි වුණොත් එම ඒකේ නොඑක ආකාරයේ දෘෂ්ටීන් අපේ හිත තුළට ඇති වෙලා වැරදි ආකාරයේ දෘෂ්ටීන් ඇතුළත් වීම නිසාම නොඑක ආකාරයේ පාපකාරී සිතුවිලි පවා ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. වැරදි දෘෂ්ටි. ඒ නිසා මේ ජීවිතයේ අපි හැම දිනකොටම මේ සතාගතයන් වහන්සේගේ ධම මේ ලෝ ජීවිතේ මෝහසහගත අකුසලයන් පවා දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ ධර්මයේ ඇසීම, ධහම කියවීම, ධර්ම මානසිකාර්ය ආදීන් නොදන්නා දේ දැනගන්න පුළුවන්කමක් තියෙනවා. මේ පින්නත් අය අහලා තියෙනවා ධර්මය තුලින් අසුතං සුනාති සුතං පරියෝදපේති දිට්ඨින් උජුං කරෝති චිත්තමස පසීදති කංකං විතරති ආදි වශයෙන් මේ ධහම තුලින් ලැබෙනවා ශ්‍රවණය තුලින් අසුතං සුනාති නොඇසූ දේ අහන්න ලැබෙනවා සුතං පරියෝදපේතු ඇසූ ධර්මයක් නැවත නැවත දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා දිෂ්ඨින් උදුම් කරෝති තමන්ගේ දෘෂ්ටිය පිරිසිදු කරගන්න පුළුවන්කමක් තියෙනවා ඍජු කරගන්න පුළුවන්කමක් තියෙනවා චිත්තමස්ස පසීද සිත පහදවා ගන්න මහා ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ ධහම ශ්‍රවණය කිරීම තුළින්. ඒ වගේම කංකං විතරති කියන්නේ සැක ආදී තැන් දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ තථාගතයන් වහන්සේගේ ධහම අපි හැබඳනාටම මෙලොව පල්ලව යහපත උදෙසා උපකාර වෙන උතුම් වූ ආනිසංසයන් ලැබෙන මහා මහත්ඵල මහානිසංස ලැබෙන උතුම් වූ පින්කම ධහම ශ්‍රවණය කර ගැනීම. ඉතින් මේ ජීවිතයේ පින්වත්නි අපි තුල හටගන්නා වූ ලෝභ, දේශ, මෝහ ආදී අකුසල ධහම අප තුල හටගන්න මේ අකුසල ධර්මයන් නිවැරදිව දුරු කර ගැනීම සඳහා තථාගතයන් වහන්සේගේ ධහම උපයෝගී කරගන්නට පුළුවන්කමක් තියෙනවා. මේ පින්වත් අය කලින් ධර්ම දේශනාවලින් විමස ගන්නට ඇති දැනගන්නට ඇති අපේ මේ හිත තුළ හටගන්න මෝහසහගත විතර්කයන් දුරු කරගන්න පුළුවන්කමක් තියෙන විදි පිළිබඳව පෙන්වලා දීලා තියෙන ධහම තුල සඳහන් වෙලා තියෙන සූත්‍ර දේශනාවන් වලින් එකක් වන විතක්ක සංඨාන කියන සූත්‍ර දේශනාවන් තුළින් අපි දැනගත්තා, අපි ඉගෙන ගත්තා මේ ජීවිතේ මෝහසහගත විතර්කය දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ ධම්මදල සඳහන් වෙලා තියෙනවා කාරණා පහක්. මේ කාරණා පහට අනුව කටයුතු කරගත්තොත් මෝහසහගත විතර්කයෙන් දුර වෙන්න පුළුවන්කමක් තියෙනවා. නැති කරලා දාන්න පුළුවන්කමක් තියෙනවා. ගරූපවාසෝ උද්දේශෝ උද්දික්ක පරිපුච්ඡනං කාලේන ධම්ම සවනං ඨානාඨාන විනිත්‍යෝ පංච ධම්මෝපනිස්සාය මෝහාදා පහියතේ කියලයි සතාගතන් වහන්සේගේ දහම තුල සඳහන් වෙලා තියෙන්නේ සඳහන් කරනවා ගරුපවාසෝ උද්දේශෝ ගුරු ආශ්‍රයක් සිද්ධ කරගන්න කියලා මෝහසාගත විතර්කය දුරු කරගන්න ගුරු ආශ්‍රයක් සිද්ධ කරගන්න ගුරු ආශ්‍රය තුලින් අපිට පුළුවන්කම තියෙනවා ගුරුවරයා ඇසුරු කිරීම තුලින් මෝහසාගත විතර්කය දුරු කරගන්න නැති කළා දාන්න ගුරුවරයා නිවැරදි කාලයට පෙළදහම් හදාරන්නේ නැත්නම් ඒ පෙළදහම් හදාරන්නට යොමු කරනවා. නිවැරදි වේලාවට වත්තාදිය සිද්ධ කරන්නේ නැත්නම් ඒ වත්තාදිය සිදු කිරීමට යොමු කරනවා. මේ ආදී දේ නිසා ගුරුවරයාගේ මඟ පින්නීමෙන් අපේ මෝහය, මුලාව, අවිද්‍යාව නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම උද්දේශෝ කියන්නේ උද්දේශය ඉගෙන ගන්නවා. සතාගතයන් වහන්සේගේ දේශනාව. තථාගතයන් වහන්සේගේ දේශනාවයි අපි ධර්මය ඇටි අහන්නේ, කියන්නේ, ශ්‍රවණය කරන්නේ මේ හැම දෙයක්ම තථාගතයන් වහන්සේගේ ಉದ್ದೇಶය. ಉದ್ದೇಶය හරියට දැනගන්න එක බෞද්ධභාවය වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දේශනාවට දේශනාවන් හොඳට ශ්‍රවණය කරගන්න එක, ಉದ್ದೇಶය හොඳට දැනගෙන ඉන්න එක අපිට මෝහය නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා. වෙනත් මිත්‍යා අදහස් තමන්ගේ හිත තුළට නොයන ආකාරයට හිත හදා ගන්න පුළුවන්කමක් තියෙන මේ ධහම දැනගන්න එක. ඉතින් තථාගතයන් වහන්සේ උද්දේශය ඉගෙන ගැනීම උද්දිෂ්ඨ පරිපුච්ඡනං. ඒ වගේම උදේශන ලද ධහම පරිපුච්ඡා කරන්න ඕනේ. දන්න කෙනෙක් ගාවට ගිහිල්ලා බහුසුත සූත්‍රධර විනයධර අභිධර්මධර ස්වාමීන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා විමසන්න පුළුවන්කම තියෙනවා. දන්නේ නැති දෙයක්. ඉතින් එසේ පරිපුච්ඡා කරනකොට ප්‍රශ්න කරලා විමසනකොට පුළුවන් අපේ හිත තුළ මෝහසාගත විතර්කයන් දුරු කර ගැනීම සඳහා උපකාර වෙනවා. වගේම කාලේන ධම්ම සවණං. නිවැරදි කාලයට දේශනා කරන ධාම ශ්‍රවණය කරගන්න. යටියටයි සඳහන් කරලා තියෙන්නේ. එතකොටත් මෝහ සාගත විතරකේ දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. තානාටාන විනිශ්චය මේ මේකට කාරණය මෙය මේකට කාරණේ නොවන බව හොඳට දැනගන්නට පුළුවන්කම තියෙනවා මේ ධහම තුල මේ ආදී කාරණා පහට අනුව හිත මෙහෙවනකොට අපේ හිත තුල මෝහසාගත විතර්කය දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පින්වත් අයට ඒ කාරණාවන් වලට අනුව මේ ධර්මදේශනා මාලාවක් හැටියට මජ්ක්‍ධිම නිකායේ කියන මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර දේශනාවන් ඇතුළත් මේ සූත්‍ර දේශනාවන් දැන ගැනීම, ශ්‍රවණය කර ගැනීම, කියවීම අපේට පුළුවන්කම තියෙනවා මේ හිත තුළ හටගන්න මෝහසාගත අදහස් දුරු කරගන්න අවිද්‍යාව නැති වෙන විදිහට මේ කෙලෙස් ධර්මයන් දුරු කර ගැනීමට මේ තථාගතයන් වහන්සේගේ දේශනාවන් උපකාර වෙනවා. ඒ නිසා අපිට මේ ජීවිතේ මේ දේශනාවන් ශ්‍රවණය කර ගැනීම මහත් වාග්යක්. ඒ නිසා මේ පින්නත් අයට මේ ආරම්භයේ හැටියට සිද්ධ වන මේ දේශනාවන් අද දවසේ අපි දැනගන්න සූදානම් වෙන්නේ මහා යමක වර්ගය පිළිබඳව. මජ්ක්‍ධිම නිකායේ මහා යමක වර්ගය පිළිබඳවයි අද දවසේ විමසා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ මොක කුමක්ද මේ වර්ගය මේ වර්ගය ඇතුළත් සූත්‍ර මොනවාද කියලා විමසා ගන්න දැනගන්න. තථාගතයන් වහන්සේගේ ධහම තුල මේ මහා තෙරුන් වහන්සේලා මේ සංගායනා මගින් පැවතගෙන ඇවිත්ති බහානක පරපුරු මගින් කටපාඩමින් රැගෙන ධහම අද දක්වාම අපට ගන්තාරෝද වෙමින් මාතල අලුහාරකී ගන්තාරෝද වෙමින් අද මේ දක්වාම අපිට අසන්න කියවන්න ශ්‍රවණය කරගන්න ලැබෙන්නේ ඒ නිසා ඒ උතුමන් වහන්සේලා කරපු ඒ කැපකිරීම නිසා ඉතින් ඒ ධහම නිවැරදිව දැනගන්න ලැබීමත් මහා වාග්යක්. ඒ නිසා අද දවසේ මේ මජ්ක්‍ධිම නිකායේ මහා යමක වග්ගයේ මහා යමක වග්ගයේ සූත 10ක් සඳහන් වෙනවා. මේ යම් මහා යමක වග්ගය යනුවෙන් මේ වග්ගයට නම ලැබී තියෙන්නේ. මහා යමක කියන්නේ පින්වත්නි මේ සූත් මේ වග්ගය තුල සූත 10ක් සඳහන් වෙනවා. චූල ගෝසිංහ සූත්‍රය, මහා ගෝසිංහ සූත්‍රය ආදි වශයෙන් චූල මහා වශයෙන් සූත 10ක් සඳහන් වෙනවා. ඉතින් චූල ගෝසිංහ සූත්‍රය, මහා ගෝසිංහ සූත්‍රය වශයෙන් මේ සූත්‍ර දේශනාවන් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මහා ගෝපාල සූත්‍රය, චූල ගෝපාල සූත්‍රය, චූල තණ්හා සංකය, මහා තණ්හා සංකය මේ මේ විදිහට මහා අසපුර චූල අසපුර වශයෙන් මේ සූත්‍රයන් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාවන් නිවැරදිව දැන ගැනීම, ශ්‍රවණය කර ගැනීම, තථාගතයන් වහන්සේගේ වාසිතය නිවැරදි ශ්‍රද්ධාවෙන් දැන ගැනීමවත් පුදුමාකාර පිනක් සිද්ධ කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ මහා යමක වර්ගයේ වශයෙන් මේ වර්ගය සඳහන් කරලා තියෙන්නේ වෙන් කරලා තියෙන්නේ මහා තෙරුන් වහන්සේලා වෙන් කිරීමට හේතුව තමයි මේ වග්ගය තුල අර යුගල යුගල වශයෙන් සූත්‍රයන් සඳහන් වෙන නිසා. චූලගෝසිංහ සූත්‍රයට පසුව මහා ගෝසිංහ සූත්‍රය යනුවෙන් මේ ගෝසිංහ සාල වනයේම මේ වනය තුලම සිදුවෙච්චි සිදුවීම් තමයි මේ සූත්‍ර දේශනාවන් වල සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ චූල සහ මහා යනුවෙන් යුගල වශයෙන් දෙක දෙක දෙක දෙක සඳහන් වෙන නිසා මේ වග්ගයට මහා යමක වග්ගය යනුවෙන් සඳහන් කරලා තියෙනවා තෙරුන් වහන්සේලා. එතකොට යුගල කියන අදහස තමයි යමක කියන අදහසෙන් ගම්ම්‍ය වන්නේ. ඒ නිසා මේක මහා යමක වග්ගය යන්නේ මේ සූත්‍ර 10ක් ඇතුළත් චූල සහ මහා යනුවෙන් සූත්‍රයන් ඇතුළත් වග්ගයක් නිසා මේකට මහා යමක වග්ගය යනුවෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ මහා වග්ගය තුල බොහෝම වටිනා කියන සූත්‍රයන් තියෙනවා. ඒ සූත්‍රයන් අතරින් මේ චූල ගෝසිංහ සූත්‍රය යනුවෙන් ගෝසිංහ ශාලවණය ඇසුරු කරගෙන වෙච්ච සිදුවීමක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා චූල ගෝසිංහ සූත්‍රය නමින්. ඉතින් තථාගතයන් වහන්සේ එක් වෙලාවක මේ චූල ගෝසිංහ ශාල වනයේට වැඩම කරනවා. චූල ගෝසිංහ ශාල වනයේට වැඩම කරනවා. ඉතින් මෙහි තථාගතයන් වහන්සේ වැඩම කරන්නට හේතුව තමා මේ වනයේ අනුරුද්ධ කිම්බිල නන්දිය කියන තෙරුන් වහන්සේලා වාසය කරනවා. උන්වහන්සේලා හමු වීමට තමයි තථාගතයන් වහන්සේ වැඩම කරන්නේ. ඉතින් වැඩම කරන්නට හේතුව තමා සඳහන් කරලා තියෙනවා අටුවාව තුලත් පස්තිම ජනතාවට අනුග්‍රහ පිණිස මේ තෙරුන් වහන්සේලා බොහෝම සමගියෙන් වාසය කරන්නේ. ඒ නිසා මේ කාරණය දැනගන්න එක අනාගතයේ අපි හැම දිනාටම මහා යහපතක් සිද්ධ වෙනවා. ඒ නිසායි තථාගතයන් වහන්සේ මේ තෙරුන් වහන්සේලා මුණ ගැසීම සඳහා වැඩම කරන්නට යෙදුනේ. හුදකලාවම තථාගතයන් වහන්සේ තනියමයි වැඩම කරේ. කිසිම ශ්‍රාවකයෙක් සමග නෙවෙයි. ඉතින් ඒ වැඩම කරන්න හේතුව තමයි මේ තෙරුන් වහන්සේලා ගේ පැහැදීම සඳහා උත්සාහවත් වීම සඳහා තථාගතයන් වහන්සේ මේ තෙරුන් වහන්සේලා සමුවීම සඳහා ඒ චූල ගෝසිංහ සූත්‍රයේ සඳහන් වෙන විදිහට මේ ශාල වනයේට වැඩම කරන්නට යෙදුණා. තථාගතයන් වහන්සේ මෙසේ ගෝසිංහ සාල වනයේට වැඩම කරායින් පසුව මේ සාල වනයේට ආරක්ෂාව සඳහා යොදලා තිබුණා උයන් පාලකේ. ඒ උයන ආරක්ෂාව සඳහා දාලා තිබුණ පාලකේ පාලනය කරන කෙනෙක්. ඉතින් තථාගතයන් වහන්සේ මේ ගමන වැඩම කරේ තථාගතයන් වහන්සේගේ ඒ දෙවිස් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් අනුයන්‍ය ලක්ෂණ බ්‍රාහ්ම ප්‍රභාවෙන් යුක්ත ඒ බුද්ධ ශරීරයේ ඒ ඒ රශ්මි මාලාවන් හකුලවාගෙන කිසිම කෙනෙකුට හඳුනා ගන්න බැරි විදිහට. එම නිසා මේ උයන්පල්ලට මේ තථාගතයන් වහන්සේව හඳුනා ගන්නට බැරි වුණා. ඒ නිසා මේ උයන්පල්ල සඳහන් කරනවා ශ්‍රමණය ඇතුළට යන්න එපා. මේ ස්වාමීන් වහන්සේලා තුන් නමක් වාසය කරනවා සමගියෙන් සමාදානයෙන් වැඩ වාසය කරනවා ඒ නිසා උන්වහන්සේලාට අපහසුාවක් ඇති වෙයි කියලා මේ වනයේට ඇතුළීම වළක්වුවා මේක ඇහුණා අනුරුද්ධ මහරහතන් වහන්සේට මේක ඇහිලා අනුරුද්ධ මහරතන් වහන්සේ සලකා බලනවා කවුද මේ උයන්පාලා එක්ක සාකච්ඡා කරන්නේ කතා බහ කරන શબ્ද ඇහිලා සඳහන් කරනවා සතාගතයන් වහන්සේ බව දැක්කා. සතාගතයන් වහන්සේ දුර වැඩ සිටිනවා දැකලා යන් පාලය නතර කරා. යන් පාලකය භාගතුන් වහන්සේ අපේ සාස්තුන් වහන්සේට වළක්වන්න එපා. ඉඩ එන්න දෙන්න කියලයි මේ තෙරුන් වහන්සේ අනුරුද්ධ තෙරුන් වහන්සේ මේ තථාගතයන් වහන්සේ වැඩම කරු බව දැනගෙන පෙරගමන් කරේ නැහැ. Taman තනියමම පෙරගමන් කරේ නැහැ. ඒකට හේතුව තමයි පින්වත්නි තථාගතයන් වහන්සේ ආපු බව අනිත් ස්වාමීන් වහන්සේලාට කිම්බිල නන්දිය කියන තෙරුන් වහන්සේලාවත් රැගෙනම උන්වහන්සේලාත් කැටුවම උන්වහන්සේලාට සඳහන් කළා භාගතුන් වහන්සේ වැඩම කරු බව සඳහන් කළා තුන්නමම භාගතුන් වහන්සේ පෙරගමන් ඒ භාගතුන් වහන්සේ ඉදිරියට වැඩම කරනවා වැඩම කරලා එක් නමක් භාගතුන් වහන්සේගේ පාත් සිවුරු දරනවා. එක නමක් ආසනයක් පනවනවා. එක නමක් පාදෝන පෙන්නාදී තියනවා. මේ විදිහට භාගතුන් වහන්සේව වැඩම කරායින් පසුව භාගතුන් වහන්සේගේ පාදෝහණය කරලා වැඩ ඉන්න වෙලාවේ භාගතුන් වහන්සේ විමසනවා භාගතුන් වහන්සේ විමසනවා අපි මාතෘකා කරගන්න තේදුන ගාථාව ඒ ඒ ගාථා පාඨය භාගතුන් වහන්සේ විමසනවා කච්චි පනවෝ අනුරුද්ධා සමග්ගා සම්මෝදමානා අවිවදමානා කීරෝධකී භූතා අඤ්ඤමඤ්ඤම් පියචක්කෝහි සම්පස්සන්තා විහරන්තා භාගතුන් වහන්සේ විමසනවා අනුරුද්ධය කොහොමද මේ බොහොම සමගිව වැඩ වාසය කරනවද? සමග්ගා සම්මෝධමාන අවිවදමාන කීරෝධිකී භූතා විවාදයක් නැතුව කිරි සහ දියමෙන් අඤ්ඤමඤ්ඤම් පියචක්කෝහි පිය ඇසින් බලමින් එකෙන්කා වාසය කරනවද කියලයි භාගතුන් වහන්සේ විමසන්නේ. ඉතින් භාගතුන් වහන්සේ මුලින්ම භාගතුන් වහන්සේ විමසනවා පින්ඩපාත ආදිය ලැබුණද ආදිවාසී විමසලා තමයි මේ විදිහට අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් විමසන්නේ කොහොමද සමගියෙන් වාසය කරනවද කියලා. පසුව මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ සඳහන් කරනවා භාගතුන් වහන්සේ ඒකාන්තයෙන්ම අපි ඒකාන්තයෙන්ම සමග්ගා සම්මෝදමාන අවිවදමාන කීරෝධිකී භූතා අඤ්ඤමඤ්ඤම් පියතක්කෝහි සම්පස්සන්තා විහෙරම්. භාගතුන්හා සඳහන් කරන භාගතුන්හාට ඒකාන්තයෙන් අපි සමගිව වැඩ වාසය කරන්නේ. ඒ වගේම සමාදානෙන් විවාද නැතුව හිරිදා දියමින් පිය ඇසින් බලමින් වාසය කරනවා කියලයි භාගතුන් වහන්සේට උත්තර දෙනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ. පසුව භාගතුන් වහන්සේ විමසනවා අනුරුද්ධය කෙසේද මේ සමගිය වාසය කරන්නේ? කොහොමද මේ සමගිය වාසය කරන්නේ? ඒක අනුරුද්ධ මහරහතන් වහන්සේ සඳහන් කරනවා පින්වත්නි බලන්න කොච්චරනම් අපූර්වට මේ තුන්නම මේ රහතන් වහන්සේලා වාසය කරාද බොහෝම සමගිය වාසය කරපු හැටි මේ සූත්‍රයෙන් අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අනුරුද්ධ මහතන් වහන්සේ භාගතුන් වහන්සේ සඳහන් කරනවා භාගතුන් වහන්සේ අපි බොහෝම සමගිය වාසය කරන්නේ ඇතිතනත් නැතිතනත් මෛත්‍රී සහගත කාය කර්මයෙන් ඒ වගේම මෛත්‍රී සහගත වාක් කර්මයෙන් මෛත්‍රී සහගත මනෝ කර්මයෙන් වාසය කරනවා කියලා භාගතුන් වහන්සේ සඳහන් කරනවා මගේ මේ හිත කියලා අනිත් ස්වාමින්වහන්සේ නමගේ හිතෙන් වාසය කරන්න තියෙනවා නම් ඒක මට මහා භාග්යක්. මේ වගේ සබ්‍රාහ්මචාරින් වහන්සේ ආශ්‍රය කිරීම මට මහා භාග්යක් කියලයි මට මහා වාසනාවක් කියලා මේ තෙරුන් වහන්සේලා භාගතුන් වහන්සේට සඳහන් කරනවා අනුරුද්ධ මහරතන් වහන්සේ. ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලාත් සඳහන් කරන භාගතුන් වහන්සේ මටත් මේ සබ්බංචාන් වහන්සේලා මේ තාන්නාසලත් එක්ක වාසය කිරීම මට මහා භාග්යක් මමත් මෛත්‍රී සාගත කාය කර්මයෙන් මෛත්‍රී සාගත වාක් කර්මයෙන් මෛත්‍රී සාගත මනෝ කර්මයෙන් වාසය කරනවා මටත් මේ මගේ හිත පැත්තෙන් කියලා අනිත් කෙනාගේ හිතත් එක්ක ඉන්න තියෙනවා නම් ඒ හිත මට තියෙනවා නම් වගේ දැනෙනවා ඉතින් මෙසේ ඒ ස්වාමීන් වහන්සේලා හැමෝටම ඒ තුන්නමටම මෙසේ හිතෙනවා. ඊට පස්සේ සඳහන් කරනවා පින්වත්නි බලන්න අපි කයින් වෙනස් වුණාට හිතින් එක හා සමානයි. එසේ භාගතුන් වහන්සේට සඳහන් කරනවා. භාගතුන් වහන්සේට අපි කයින් දෙකක් වුණාට හිතින් එක්ව වාසය කරනවා. ඉතින් ඒ බලන්න පින්නාත් මේ මේකෙන් සඳහන් කරන්නේ මේ මෛත්‍රී සාගත ස්වභාවය මොනතරම් අපූර්වට මේ ස්වාමීන් වහන්සේලා මේ තෙරුන් වහන්සේලා වාසය කරාද කියන්නේ පින්වත්නි ඒ තෙරුන් වහන්සේ හිතෙනවා මගේ හිත නැතුව අනිත් ස්වාමීන් වහන්සේගේ හිතෙන් ඉන්න තියනවා නම් ඒ ඒ බලන්න එතකොට දේශසාගත හිතක් නැහැ. වෛරීසාගත අදහසක් නැහැ. ඉතින් බලන්න ඒ තරම් මහා මෛත්‍රී සාගත වාසය කරනවා. ඉතින් තථාගතයන් වහන්සේ අනුමෝදන් වෙනවා. සාදු සාදු අනුරුද්ධ සාදු සාදු අනුරුද්ධ කියලා අනුමෝදන් වෙනවා ඊට පස්සේ නැවත විමසනවා මේ මේ සමගි සම්පන්න භාව විමසලා ඉතින් මේ සමගි සම්පන්න භාවය පිළිබඳව පින්වත්නි දැනගත්තොත් මේ සූත්‍රය දැන් මේ යමක වර්ගයේ පිළිබඳ සඳහන් වෙලා තියෙන මේ පළවෙනි සූත්‍රය ඉතින් මේකෙන් මේ පින්නාත්යට විස්තරාත්මකව ඉදිරි ධර්ම දේශනාවකදී දැනගන්න පුළුවන් මේ සූත්‍රය. නමුත් මේ ගැන විමසා ගත්තොත් පින්වත්නි කෙටියෙන් නමුත් මේ තෙරුන් වහන්සේලා කොහොමද මේ මෛත්‍රී සහගත කාය කර්මයෙන් මෛත්‍රී සහගත වාක් කර්මයෙන් මෛත්‍රී සහගත මනෝ කර්මයෙන් වාසය කරන්නේ? උන්වහන්සේලා පින්වත්නි ඒ තෙරුන් වහන්සේලා පින්ඩපාතේ වැඩම කරනවා. පින්ඩපාතේ වැඩම කරායින් පස්සේ පළමුවෙන් එන ස්වාමීන් වහන්සේ පළවෙනිම එන ස්වාමීන් වහන්සේ පළමු අර දානශාලාව දාන වළඳන ශාලාව සුද්ධ පවිත්‍ර කරලා පෑන් ආදිය තබලා Taman ලැබිච්ච දානේ වළඳලා ඉතිරි දානේ තියෙනවා නම් ඒ වාදනයේ ඒ සෝදලා දමලා ඒ ස්වාමීන් වහන්සේ කළ යුතු වතාවක් සිද්ධ කරලා ඒ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන තැනට ඒ කුටියට වැඩම කරනවා. දෙවැනියට එන ස්වාමීන් වහන්සේ දැනගන්නවා ස්වාමීන් වහන්සේමක් ඇවිල්ලා තියෙන බව. දැනගෙන ඒ ස්වාමීන් වහන්සේ ඒ අවශ්‍ය කටයුතු කරලා දාන වළඳලා ඒ කුටියට වැඩම කරනවා. අවසානයේදීම ස්වාමීන් වහන්සේ තුන්වෙනියට එන ස්වාමීන් වහන්සේ අර සියලුම වතාවක් සිද්ධ කරලා, එතන සුද්ධ පවිත්‍ර කරලා, ඉතිරි දාන තියෙනවා නම් ඒ අවශ්‍ය නම් වළඳලා, ඒ වගේ මේ දේවල් අයින් කරලා සුද්ධ පවිත්‍ර කරලා පැන් ආදිය ඉවර වෙලා තියෙනවා නම් පැන් ආදිය පුරවලා තබලා ඒ ස්වාමීන් වහන්සේලා මෙසේ වාසය කරන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මේ විදියට මෛත්‍රී සහගතව වාසය කරනවා. ඇතිතනත් නැතිතනත් කාය කර්මෙන් වාසය කරනවා. වාක් කර්මෙන් මනෝ කර්මෙන්. ඒතර කාය කර්මෙන් කොහොමද නැතිතන වාසය කරන්නේ? සඳහන් වෙලා තියෙනවා පින්වත්නි අටුවාව තුළ මේ ස්වාමීන් වහන්සේලා ඒ වාසය කරන අවස්ථාවන් වලදී නොඑක් විදිහට ඒ තමන් පරිහරණය කරන භාණ්ඩ සමහර විට නොඑක ආකාරයේ තැන්වල පවතිනවා. ඒ කියන්නේ පාවිච්චි කර බඩු භාණ්ඩ ආදිය තැන් තැන්වල දමා යන විට ඒ දේවල් තව කෙනෙක්ට චෝදනා කරන්නේ නැහැ. මේක කවුද මෙතන තිබ්බේ? මේ ආදි වශයෙන් එසේ චෝදනා නොකර තමන්ගෙන් උන දෙයක් වගේ පින්වත් මේ සෙනසුන් පාවිච්චි කරපු බඩු බාහිර ආදී එළිය දමා ගිහිලා තියෙනවා නම් තමන් ඒ දේවල් තැම්පත් කරනවා අවශ්‍ය තැන තැම්පත් කරනවා ඒ කාර්ය સિદ્ધ කරනවා චෝදනා කරන්නේ අන නැති තැන තියෙන කාය කර්ම මේ විදිහට ඇති තැනත් නැති තැනත් මෛත්‍රී සහගත කාය කර්ම වාසය කරන්නේ ඒවා ඇති තැන ධර්ම සාකච්ඡා ආදී කරන විට ඇති තැන මෛත්‍රී සාගත වාක්කර්මයේ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම නැතිතන කෙසේද? නැතිතන පින්නාදී දෙදෙනෙක් හමුුණාම අනේ ස්වාමීන් වහන්සේගේ ගුණ සඳහන් කරනවා. ඉතින් මෛත්‍රී සාගතව සඳහන් කරනවා. ඒ වගේම මනෝ කර්මය, මෛත්‍රී සාගත මනෝ කර්මයෙන් වාසය කරනවා. ඒ අනේ ස්වාමීන් වහන්සලා කෙරෙහි මෛත්‍රී සාගත සිතින් ඒ ස්වාමීන් වහන්සලා වෛර නොවෙම්මා, දුක් වෙම්මා, නිරෝගීවෙන්ම සුවපත්වෙන්ම මේ තෙරුන් වහන්සේලා ඇතිතනත් නැතිතනත් මේ වශයෙන් මේ විදිහට මෛත්‍රී සහගත මනෝ කර්මෙන් වාසය කරනවා. ඉතින් මේ ආකාරයට මෛත්‍රී සහගතව මේ තෙරුන් වහන්සේලා වාසය කරන බව තථාගතයන් වහන්සේට සඳහන් කරනවා. තථාගතයන් වහන්සේ නැවත විමසනවා සාදු සාදු අනුරුද්ධ තව ඔබ වහන්සේලා අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුක්තව වාසය කරන්නේද? අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුක්තව වාසය කරනවද කියලාත් විමසනවා. ඊට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාගතුන් වහන්සේ ඒකාන්තයෙන් අපි අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුක්තව වාසය කරනවා කියලා. ඒ කෙසේද කියලා තථාගතයන් වහන්සේ විමසනවා. එවිටත් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාගතුන් වහන්සේ අපි මේ විදියට පින්ඩපාතේ ගිහිල්ලා වැඩම කරලා ආවායින් පසුව ඒ සිදු කරන දේ භාගතුන් වහන්සේ සඳහන් කරනවා. ඒ වතාව සඳහන් කරලා සඳහන් කරනවා භාගතුන් වහන්සේ මෙසේ අවසානයේ වඩින ස්වාමීන් වහන්සේ අර පැන් ආදිය සකස් කරලා පැන් අඩු නම් ඒ පැන් කාලේ අරගෙන ගිහිල්ලා ඒ පැන් ලබා ගන්න තැනට අරන් ගිහලා සෝදලා මේ පෑම් පුරවලා ඉවරලා උස්සන් අපහසු නම් ඒක තව ස්වාමීන් වහන්සේ නමකට අතින් සංඥා කරනවා. කතා කරන්නේ නැහැ. කෑ ගහලා කතා කරන්නේ නැහැ. අතින් සංඥා කරලා කැඳවනවා කියලා. ඒකට හේතුව තමයි පින්වත්නි බලන්න අතින් සංඥාවෙන් සංඥා කරන නිසා අනිත් ස්වාමීන් වහන්සේට බාධාවක් වෙන්නේ නැහැ. කතා කරන්න ගියොත් එහෙම ස්වාමීන් වහන්සේලා දෙනමකටම බාධා සිද්ධ වෙනවා. ඒ නිසා ඒ දකින්න ස්වාමීන් වහන්සේට අතින් සංඥා කරලා අඬ ගහලා ඒ සංඥාවෙන් අත් සංඥාවෙන් අඬ ගහලා ඒ ස්වාමීන් වහන්සේත් ඒක අර පැන් කලේ අරගෙන ඉස්සලා ගිහිලා තැම්පත් කරනවා වගේ වැසිකිලි ආදියට පරිභෝග කරන ජලය ආදියට මේ විදිහට සකස් කරනවා කියලා භාගතුන් වහන්සේ මෙසේ අපි අප්‍රමාදීව කෙලස් තවන නීරේ යුක්තව වාසය කරනවා දවස් දින පහකට වතාවක් අපි ධර්ම සාකච්ඡා කරනවා කියලා එළි වැටෙන කම්ම. ඒ එළි වැටෙන කම්ම ධර්ම සාකච්ඡාවේ දෙනවයි කියලායි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන් දෙදුනේ. මේ කාරණය භාග්‍යතුන් වහන්සේ දැනගෙන සාදු සාදු වශයෙන් අනුමෝදන් වෙලා ඊළඟට නැවත විමසනවා. අනුරුද්ධ ඔබලා මේ ජීවිතේ ලබාගත යුතු යම්කිසි ඵලයන් භාගතුන් වහන්සේ විමසනවා. මේ ජීවිතේ උත්තරී මනුෂ්‍ය ධම්මාදී ඵලයන් ලබාගෙන තියනවාද කියලායි විමසන්නේ. එවිටද මේ තෙරුන් වහන්සේ සඳහන් කරන භාගතුන් ඒකාන්තයෙන්ම සඳහන් කරනවා මේ කාමාවචර ඒ පළවෙනි ධ්‍යාන සිත පිළිබඳව සඳහන් කරනවා විවිච්ඡේව කාමෙහි විවිච් අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකදම් සීක්ෂුකං ආදී වශයෙන් පඨම ධානය ප්‍රථම ධානය ලබාගෙන වාසය කරනවා කියලා සඳහන් කරනවා ඊළඟට භාගතුන් නැවත විමසනවා තව මහරි ඵලයන් ලබාන වෙනවා ඊට පස්සේ දෙවන ධානය තුන්වෙනි ධානය හතරවෙනි ධානය වශයෙන් භාගතුන් ආශ්‍රය නැවත නැවත විමසනකොට ඒ කාරණයන් සඳහන් කරනවා ඉතින් මේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය දක්වාම විමසනවා. ඉතින් එතනින් එහාට යම්කි දෙයක් ලබාන් තියනවාද කියලා විමසනවා. එතනින් එහාට ලබාගෙන නැති බව මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේ විදිහට සඳහන් කරාට පස්සේ භාගතුන් වහන්සේ මේ කාරණය දැනගෙන මේ මේ ස්වාමීන් වහන්සේලාට මෙසේ ධර්මයන් සඳහන් කරලා විමසලා භාගතුන් වහන්සේ නැවත වැඩම කරනවා. මේ භාගතුන් වහන්සේ මුලින් මේ වනයේට එන්නට කලින් මේ පරජන කියන යක්ෂ සමාගම ඒක දේව යක්ෂ කෙනෙක් මේ දෙවි දෙවියා භාගතුන් වහන්සේ මෙසේ වැඩම කරන බව දැනගෙන මමත් මේ දේශනාවට මේ ධර්මයට සම්බන්ධ වෙන්න ඕනේ කියලයි දුර ඉඳගෙනම මේ සේනාසනයේට ටිකක් ඇසෙන ප්‍රමාණයෙන් ධර්මයේ ඇසෙන ප්‍රමාණය ඉඳගෙන බණ අහනවා. මේ සාකච්ඡාව ශ්‍රවණය කරනවා. ඉතින් දැනගෙන භාගතුන් වහන්සේ ආපහු වැඩම කරනකොට මේ යක්ෂ දේව යක්ෂයා ආපහු තථාගතයන් වහන්සේ ඒ තුන්නම හමුවේ නැවත ආපසු වැඩම කරනකොට මේ යක්ෂයා ආපසු ගියේ නෑ භාගතුන් වහන්සේ සමග ගියේ නෑ ටිකක් වෙලා නතර වෙලා ඉඳලා බැලුවා නතර වෙලා ඉඳලා බලලා තමයි භාගතුන් වහන්සේ වැඩම කරායින් පසුව ගිහිල්ලා භාගතුන් වහන්සේ සඳහන් කරනවා. මේ සම්වි සම්පන්න භාවය පිළිබඳව භාගතුන් වහන්සේ සඳහන් කරනවා. භාගතුන් වහන්සේ මේ වජ්ජීන්ට මේ ස්වාමීන් වහන්සේලා ගැන දැන ගැනීම මහත් වාග්යක් තියෙනවා. භාගතුන් වහන්සේ ඇතුළු මේ තුන්නම ඒ වනයේ වාසය කරන බව දැනගන්න කෙනාට මහා යහපතක් මහා වාග්යක් මහා වාසනාවක් යහපතක්ම සිද්ධ වෙනවායි කියලයි මේ දේව යක්ෂයා සඳහන් කරන්න දෙදුනේ පරජන කියන දේව යක්ෂයා. පසුව භාගතුනා සඳහන් කරනවා ඒක ඒකාන්තයෙන් එහෙමමයි මේක යහපතක් ඒ වගේම මේ ඒ තුන්නම යම් මේ කුලයෙන් පැමිණ පැවිද්ද ලබාගත්තේ කුලයටත් මේ ස්වාමීන් වහන්සේ තුන් නම ගැන සිතීම හිත පහදවා ගැනීම මහා යහපතක් සිද්ධ වෙනවා බොහෝ කාලයක් හිතසෝ පිණිස පවතිනවායි කියලයි භාගතුන් වහන්සේ මේ දේවයක්යට සඳහන් කරන්නට යෙදුනා ඊළඟට ඒ කුල પરම්පරාවට ඒ ගමට ඒ නියංගමට ඒ සියලු ප්‍රදේශයට ඒ වගේම බ්‍රාහ්මණයන්ට වෛශ්‍යයන්ට සුද්‍රයන්ට මේ විදිහට සියලු දෙනාටම ඊළඟ භාගතුන් වහන්සේ අවසාන සඳහන් කරනවා මේ දෙවියන් මරුන් බඹුන් සහිත මේ දෙවි මිනිසුන් සහිත සත්ව ප්‍රජාවටම මේ තුන් නම ගැන සිහිපත් කරලා හිත පහදවා ගැනීම බොහෝ කාලයක් හිත සූපිනස හේතු වෙනවා කියලා. ඒකට බලන්න පින්වත් මේ සූත්‍ර දේශනාවන් කියවීම අපිට මොනතරම් වාග්යක්ද මොනතරම් වාසනාවක්ද ඉතින් මේ ස්වාමීන් වහන්සේලා තුන් නම ගැන මේ දේශනාව නිවැරදිවම මේ පින්වත් අයට දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා ඉතින් මේ දේශනාවන් කියවන්න. ඒ කියවලා ඒ වගේම මේ දේවල් ශ්‍රවණය කරලා දරා ගන්න, දරාගෙන මේ ස්වාමීන් වහන්සේලා තුන්දම ගැන සමගින් වාසය කරන ස්වභාවය පිළිබඳව දැනගෙන අපේ ජීවිතෙත් භාගතුන් වහන්සේ ඒකයි බලාපොරොත්තුනේ. පස්චිම ජනතාවට මේක මහා යහපතක් සිදු වෙනවා. එනිසායි භාගතුන් වහන්සේ තුන්වම මුණ ගැසීම සඳහා වැඩම කරන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා අපේ ජීවිතෙත් නිර්වාණය කියන සැනසීම ලබා ගන්න ඉන්න අපි අපේ ජීවිතෙත් මේ විදිහට සමගි සම්පන්න භාවයෙන් ගත කරගන්නට පුරුදු වෙනවා නම් පුහුණු වෙනවා නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස මෙසේ කටයුතු කරනවා නම් භාගතුන් වහන්සේ බලාපොරොත්තුනේ ඒ දෙයමයි ඒ නිසා පින්වත්නි මේ විදිහට අපි ඒ තුන්නම අනුරුද්ධ කිම්බිල නන්දේ කියන ස්වාමීන් වහන්සේලා ඒ සමගි සම්පන්න භාවයෙන් වාසය කරපු ආකාරය ගැන හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා නම් මහා පැහැදීමක් ඇති කරගන්නවා නම් ඒක අපිටත් මේ පින්නත් අයට ශ්‍රවණය කරගන්න මේ පින්නතුන්ට දේශනා කරන මටත් මහා යහපතක් බොහෝ කාලයක් හිතසූ පිණිස හේතු වෙනවා. එනිසා මේ චූල ගෝසිංහ සූත්‍රය මේ පින්නත් අය ශ්‍රවණය කරගන්න දැනගන්න මහා යහපතක් සිදු වෙනවා. ඒ වගේම මහා ගෝසිංහ සූත්‍රයේ වශයෙන් චූල සහ මහා වශයෙන් ඊළඟ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ මහා ගෝසිංහ සූත්‍රයේ හැටියට. මහා ගෝසිංහ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ ගෝසිංහ කියන ශාල වනය ඇසුරු කරගෙනමයි. ඉතින් මේ ගෝසිංහ කියන ශාල වනයේ වැඩ වාසය කරනවා මුගලන් මහරතන් වහන්සේත්, සාරිපුත්ත මහරතන් වහන්සේත්, මහා කාශ්‍යප මහරතන් වහන්සේත් අනුරුද්ධ මහරහතන් වහන්සේත් ආනන්ද තෙරුන් වහන්සේත් රේවත තෙරුන් වහන්සේත් කියන මේ තෙරුන් වහන්සේලා මේ වනයේ වැඩ වාසය කරනවා. ඉතින් මේ වැඩ වාසය කරන වෙලාවේදී තවද බොහෝ භාගතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ශාලවණේ වැඩ වාසය කරනවා. ඉතින් මේ දිනේ මුගලන් මහරහතන් වහන්සේ ඒ සමාපත්තික සම්වැදිලා බලනකොට මේ ලෝකය දිහා බලනකොට ඉර බැසගෙන යනවා, ඒ වගේම හඳ උදා වෙනවා, ඒ වගේම සාලවනේ අරුමු කරලා බලනකොට මේ සල්වනේ බොහෝම මනරම්. හඳ පායලා, ඒ වගේම සල් මල් ආදී මුලයි සිටම කඳේ මුලයි සිටම ඉර දක්වාම අතු පුරාම හැදිලා හැම තැනම මල් ඒ වගේම බිම් වැටිලා තියෙන මල් හැම තැනම බොහෝම ලස්සනට හරියට දිව්‍ය ලෝකයක හමන සුළඟ වගේ සුවඳක් වගේ සුවඳක් හමනවා ආදි වශයෙන් මේ ස්වාමීන් වහන්සේලාට අරමුණු වෙනවා මහා හිතේ පැහැදීමක් ඇති වෙනවා මුලන් මහරතන් වහන්සේ සමාපත්තියට සම්වැදලා ඉඳලා වැඩම කරනවා වැඩම කරන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ළඟට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ළඟට ගිහිලා විමසනවා මහා කාශ්‍යප තෙරුන් වහන්සේගෙන් විමසනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් බණ දැනගන්න බණ සාකච්ඡාව සඳහා ධර්ම ශ්‍රවණයට යමු කියලා විමසනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එසේ ඇවැත්නි කියලා මේ දෙනමම මුගලන් මහරහතන් වහන්සේත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් පිටත් වෙලා යනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉන්න තැනට මේ දේ දකින අනුරුද්ධ මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේත් පිටපැත්තෙන් වැඩම කරනවා අද ධර්ම සාකච්ඡාවක් සිද්ධ වෙනවා යහපත් ධර්ම සාකච්ඡාවක් සිද්ධ වෙන බව දැනගෙන අනුරුද්ධ මහරහතන් වහන්සේත් වැඩම කරනවා. ඒ එක්කම ආනන්ද ස්වාමීන් වහන්සේත් මේක දැකලා රේවත තෙරුන් වහන්සේ සමග රේවත මහරහතන් වහන්සේ සමග උන්වහන්සේත් කැටුව වැඩම කරනවා වැඩම කරන විටදී ඈතින් එනවා දකින්නවා එන දකින්න ආනන්ද ස්වාමීන් වහන්සේනවා දකින්න සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සඳහන් කරනවා යහපතක්ම සිද්ධ වේවා ආනන්ද ස්වාමීන් වහන්සේ අමතලා සඳහන් කරනවා එවැනි ආනන්ද වඩින්න වඩින්න යහපතක්ම සිද්ධ වේවා ඔබට යහපතක්ම සිද්ධ වේවා කියලා ප්‍රශ්නයක් විමසනවා ප්‍රශ්නයක් අහනවා බොහොම හිතවත් දැන් අටුවාවේ සඳහන් කරලා තියෙනවා ආනන්ද මහරතන් වහන්සේ සාරිපුත්‍ර මහරතන් වහන්සේ බොහෝම හිතවත් මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ගෞරව කරනවා මගෙන් වෙන්න ඕනේ කටයුත්ත ආනන්ද මහරහතන් වහන්සේ අග්‍රඋපස්ථායක එයා තථාගතයන් වහන්සේ උපස්ථාන කරනවා ඒ නිසා ආනන්ද මහරහතන් වහන්සේට බොහොම ගෞරව කරනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ වගේම ආනන්ද මහරහතන් වහන්සේ ශ්‍රාවකයන් අතරින් අග්‍රස්ථානයේ දරන ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි බොහොම ගෞරවයෙන් කටයුතු කරනවා කියලායි සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසායි ආනන්ද මහරහතන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ ඉවසන්නේ. ළඟට ආවට පස්සේ විමසනවා ආනන්දය මේ මේ ගෝසිංහ සාලවනේ බුදුමාහාර මනරම් බොහෝම ලස්සනයි. බොහෝම සෝභාමානයි. ඉතින් බොහෝම හරියට දිව්‍ය ලෝකේ හමන සුළඟ වගේ සුවඳ වගේ සුවඳ හමනවා මල් ආදී පිපිලා ආදි වශයෙන් මේ වනය පිළිබඳව වර්ණනා කරලා ඉවසනවා මේ වනයේ සුදුසු මේ වනය සෝභාමාන වෙන්නේ ලස්සන වෙන්නේ කුමන තෙරුණාන්සි නමකගෙන්ද කියලයි කුමන ආකාරයේ තෙරුණාන්සි නමකගෙන්ද කියලයි විමසන්නේ ආනන්ද තෙරුණාන්සේ. ආනන්ද තෙරුණාන්සේ සඳහන් කරනවා එවිට ඒ ස්වාමීන් වහන්සේට ආනන්ද මහරතන් වහන්සේට දැනෙන විදිහට සඳහන් කරන්න කියලායි සාරුත් භාරතික මහරතන් සඳහන් කරන්නේ. ආනන්ද මහරතන් සඳහන් කරනවා මේ ශාල වනයේ බෞස්ෘත භික්ෂුන් වහන්සේ නමකට බෞස්ෘත වාසය කරන ඒ ස්වාමීන් වහන්සේ නමකට මේක සුදුසු යනුවෙන් උන්වහන්සේට දැනෙන විදිහට ඒ ධර්මයන් සඳහන් කරනවා. ඒකට පින්වත්නි බලන්න ආනන්ද මහරහතන් වහන්සේට එසේ උන්වහන්සේ බෞද්ධ භික්ෂුන් වහන්සේ අගතන්පත්නේ ඒ නිසා උන්වහන්සේට දැනෙන විදිහට ඒ කාරණේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඉන් පසුව සාරිපුත මහරහතන් වහන්සේ ඒ කාරණය මේ විදිහට විමසනවා. ඒ ප්‍රශ්නයම මහා රේවත තෙරුන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් පස්සේ රේවත තෙරුන් වහන්සේ මේ රේවත තෙරුන් වහන්සේ කදිර වණිය රේවත නෙවෙයි කාංකා රේවත මහරහතන් වහන්සේ යනුවෙන් සඳහන් කරලා තියෙන්නේ මේ රහතන් වහන්සේගෙන් විමසනකොට ඒ රහතන් වහන්සේ ඒ ධ්‍යාන සමාපත්තිය සම්මැදීන් ඇලුම් කරන්නාගත අගතන්පත් තෙරුන් වහන්සේ රේවත තෙරුන් වහන්සේ මේ රේවත තෙරුන් වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේට දැනෙන විදිහට මේ වනයේ සුදුසු ශෝභාමාන වෙන්නේ මේ වගේ උන්වහන්සේ වගේ ඒ සමාපත්තිය සුවයට ඇලුම් කරන භික්ෂුවකින් ශෝභාමාන වෙනවායි කියලයි සඳහන් කරන්න යෙදුනේ. ඉන් පසුව ඒ කාරණයම විමසනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊළඟට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සඳහන් කරන්නේ උන්වහන්සේ යම් යම් ඒ ආකාරයකින් ඒ තෙරුන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ ඒ අසු මහා ශ්‍රාවකයන් අතර ඒ ඒ තනතුරු ලැබලා තියෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දූතාංග ධාරී ස්වාමීන් වහන්සේලා අගතින් අගතන්පත්. ඉතින් මේ මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සඳහන් කරන්නේ දූතාංග ධාරී ඒ දූත ගුණ ඇති විස්සෝකින් මේ වණය සෝභාමාන වෙනවයි කියලයි ඒ විදිහට මහා කාශ මහරහතන් වහන්සේ සඳහන් කරන්නේ දෙන්නේ. ඊළඟට මහා මුගලන් මහරහතන් වහන්සේගෙන් විමසනවා සාරිපුත් මහරහතන් වහන්සේ මහා කාශ මහරහතන් වහන්සේ තමන් දැනෙන විදිහට සඳහන් කරන්න දෙදුනා. ඉතින් මේ වණය සෝභාමාන වෙන්නේ කුමකින්ද කියලා කුමන ස්වාමීන් වහන්සේ නමකගෙන්ද කුමන ස්වභාවයේ දක්න ස්වාමීන් වහන්සේ නමකින්ද කියලා විමසන්නේ මේ ප්‍රශ්නයට මුගලන් මහරතන් වහන්සේ සඳහන් කරන්නේ අභිධර්ම කතික ස්වාමීන් වහන්සේලා දෙනමගෙන් ප්‍රශ්න විමසන ප්‍රශ්න විසඳන ආදී උන්වහන්සේලා දෙනමගෙන් මේ වානේ සෝභාමාන වෙනවයි කියලයි මේ මුගලන් මහරතන් වහන්සේ සඳහන් කරන්නට යෙදුනේ. ඉන් පසුව සඳහන් කරනවා මේ තෙරුන් වහන්සේලා සාරිපුත මහරහතන් වහන්සේගෙන් විමසනවා. මුගලන් මහරහතන් වහන්සේගෙන් විමසුවාට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත මහරහතන් වහන්සේගෙන් විමසනවා. "වැත්නි සාරිපුත් වහන්සේ ඔබ වහන්සේට දැනෙන්නේ කොහොමද? මොන වගේ ස්වාමීන් වහන්සේ නමකින් මේ වනයේ සෝභාමාන වෙන්නේ කියලායි විමසන්නේ." එවිට සඳහන් කරනවා සාරිපුත මහරහතන් වහන්සේ සඳහන් කරන්නේ පින්වත්නි හිතේ වසංගයට යන්නේ නැතුව තමා වසංගයේ හිත පවත්වන කෙනෙක් කෙනෙක්ගෙන් තමා වසංගයේ හිත පවත්තන ස්වාමීන් වහන්සේ නමක්ගෙන් මේ වනය සෝභාමාන වෙනවයි කියලයි සාරිපුත මහ රහතන් වහන්සේ ඒ සඳහන් කරන්න යෙදුනේ. ඒ සමාපත්තියට සමවැදිලා මේ ආකාරයේ සමාපatti විහාරයෙන් වැඩ වාසය කරන කෙනෙක්ගේ මේ වනයේ සෝභාමාන වෙනවයි කියලයි මේ සූත්‍රයේ දීර්ඝව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට විමසලා පින්නාද බලන්න අපේ හිත තුළ මොනතරම් ශ්‍රද්ධාවක් ඇතිවෙනවද මේ මහරහතන් වහන්සේලාගේ ධර්ම සාකච්ඡාවන් දැනගන්නකොට ශ්‍රවණය කරගන්නකොට ඉතින් මේ විදිහට විමසනකොට මේ ස්වාමීන් වහන්සේලා ඒ සඳහන් කරන්නට යෙදෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන විමසුවාට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා මේක නිවැරදිවම දැනගන්න පුළුවන් තථාගතයන් වහන්සේගෙන් විමසන්නට ඕනේ කියලා මේ සිදුවීම මේ ධර්ම සාකච්ඡාව භාගතුන් වහන්සේ සඳහන් කරනවා. භාගතුන් වහන්සේට මේ වෙච්ච සිදුවීම සඳහන් කරාට පස්සේ පින්නවත් මේ බලන්න භාගතුන් වහන්සේ සඳහන් කරනවා මේ හැම දෙනාගේ මේ තෙරුන් වහන්සේලාගේ හැම වාසිතයක්ම සුභාසිතයක්මයි. නිවැරදිමයි. ඒ ඒ ස්වාමීන් වහන්සේලාට ඒ දැනන විදිහට ප්‍රකාශ කරේ ඒ ඒ න්‍යායෙන් ඒ ඒ පරයයන් ඒක නිවැරදි වාසිතයක්. මගේ වාසිතයක් මගේ මා මගේ වාසිතයක් දැනගන්න කියලා භාගතුන් වහන්සේ සඳහන් කරනවා. මේ ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා මේ වනය සෝභාමාන වෙන්නේ කුමන කෙනෙක්ගෙන්ද කියලායි භාගතුන් වහන්සේ දේශනා කරනවා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා භාගතුන් වහන්සේ පින්වත්නි සඳහන් කරන්නේ මේ කාරණය අටුවාව තුළ සඳහන් කරලා තිනවා මේ කාරණේ භාගතුන් වහන්සේ මෙසේ සඳහන් කරන්න දෙන්නේ. පස්තිම ජනතාවට යහපතක් වීම සඳහාමමයි. බලන්න තියෙනවා පුදුමාකාර හැඟීමක් ඇතිවෙනවා මේ කාරණේ භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ බද්ද පරියන්කෙන් වාඩි වෙලා මේ නැවත ආය මේ නැගිටින්නේ නැහැ. නැවත මේ කෙලෙස් ආශ්‍රව ධර්මයන් දුරු කරගෙන මිසක් කෙලෙස් ධර්මයන් නැති කරගෙන මිසක් ආපහු නැගිටින්නේ නැහැ කියන මේ වීරයෙන් ප්‍රධාන වීරයෙන් යුක්තව මහා වීරයක් ගන්න කෙනෙකුගෙන් මේ වනය සෝභාමාන වෙනවා කියලා තථාගතයන් වහන්සේ සඳහන් කරනවා. ඒ වගේ කෙනෙක්ගෙන් තමයි මේ වනය ලස්සන වෙන්නේ කියලායි භාගතුන් වහන්සේ සඳහන් කරන්න තිබුණේ. ඉතින් බලන්න පින්වත්නි, බොහොම අපූර්වවට මහා ගෝසිංහ කියන සූත්‍ර දේශනාවේ මේ වනය අසුර කරගෙනම තථාගතයන් වහන්සේත් තථාගතයන් වහන්සේගේ දැනෙන විදිය ඒ බෝධිසත්ව අවදීදී බෝ මැඩදී ඒ කරගත්තු ඒ කැපකිරීම නිසා තමයි පින්වත්නි සියලුම අපිට අද දක්වාම මේ මහා රහතන් වහන්සේලාත් ඒ සැනසීම ලැබුවේ. අපිත් ඒ සැනසීම ලබන්නේ. ඉතින් බොහොම අපූර්ව තථාගතයන් වහන්සේ සඳහන් කරනවා ඒ වගේ කෙනෙක්ට තමයි මේ වනයේ සුදුසු වන්නේ කියලයි භාගතුන් වහන්සේටත් දැනෙන දේ ඒ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට පින්වත්නි චූල සහ මහා යනුයේ ඇතුළත් යුගල වශයෙන් ඇතුළත් ඊළඟට මහා ගෝපාල සූත්‍රය ඒ වගේම චූල ගෝපාල සූත්‍රය වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ගොපල්ලෙක් ඒ ගවයන් බලා ගන්න විදිය, නිවැරදි ආකාරයට රැක ගන්න විදිය, නිවැරදි ආකාරයෙන් කටයුතු කරන්නා විදිය කාරණා 11කට ඇතුළත් කාරණාවන් සඳහන් කරලා තියෙනවා මේ ගෝපාල කියන සූත්‍ර දේශනාවන් තුළ චූල ගෝපාල සූත්‍රයේ ගවයන් උපමා කරගෙනම ඒ කාරණාවන් ශ්‍රමණේ තුල සඳහන් වෙන ඒ ගුණයන් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ මේ විදිහට මේ චූල ගෝපාල මහා ගෝපාල වශයෙන් ඒ වගේම චූල තණ්හා සංකේ මහා තණ්හා සංකේ වශයෙන් නොත් මේ තණ්හාව දුරු කර ගැනීම පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම චූල සත්‍යක මහා සත්‍යක වශයෙන් සඳහන් කරලා තියෙනවා මේ පින්නත් අය අහලා ඇති පච්චක කියන නිගණ්ඨනාථ පුත්‍ර මේ ශ්‍රාවකයා ඇවිල්ලා තථාගතයන් වහන්සේ සමග වාදයට පැමිණෙනවා මේ වාදය කරන්න ආපු මේ සත්‍යක මේ නිගණ්ඨනාථ පුත්‍රයා සඳහන් කරනවා විශාලා මහනුවරදී මේ විදියට මම වාදාරෝපණය කරොත් මේ හිතක් නැති කැඹක් කණුවක් පවා කම්පා වෙනවා වෙවුලනවා කියලායි පින්නාදී සඳහන් කරලා මහා සඳහන් කරලා මේ භාගතුන් වහන්සේ හමු වීමට යන්නේ. භාගතුන් වහන්සේ හමු වීමට ගිහිල්ලා ඒ භාගතුන් වහන්සේ හා අතර පැවිදිච්චි ඒ සාකච්ඡාව බොහොම අපූර්වට පින්වත්නි මේ චූල සත්‍යක සූත දේශනාවන් තුළ මේ පින්වත් අයට දැනගන්න ලැබෙනවා අනාත්ම ස්වභාවය පිළිබඳව සඳහන් කරලා තියෙනවා භාගතුන් වහන්සේ බොහොම අපූර්වට ඉතින් මේ සූත දේශනාවන් පින්නත් අය ශ්‍රවණය කරගන්න දැනගන්න බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේවල් දැනගෙන ශ්‍රවණය කරලා දැනගන්න ඒක යහපතක්මයි සිද්ධ වෙන්න පින්වත්නි. අපිට මහා යහපතක්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ දේවල් වලින් අපිට ධර්ම කරුණ වගේම ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්, බහුසුසභාවය ඇති කරගන්න පුළුවන්, නොදන්නා ධර්මය නැවත නැවත දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ මහා යමක වර්ගයේ සඳහන් මේ සූත 10 මේ පින්නාත් අය ශ්‍රවණය කරලා ඒවා දැනගෙන ධාරණය කරගෙන තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගන්න ඕනේ. තමන්ගේ ජීවිතේ හදා ගන්නට ඕනේ. තමන්ගේ ජීවිතේ નિවැරදි කරගන්න ඕනේ. තමන්ගේ ජීවිතේ භෞතිකභාවය වැඩි කරගන්නට ඕනේ. නොදන්නා කරුණු දැනගන්නට ඕනේ. ඒ වගේම තමන්ගේ ජීවිතේ ඒ අනුව සකස් කරගන්නට ඕනේ. ඒ ගෝසිංහ සූත්‍රයේ මෛත්‍රී සාගතව වාසය කරපු ස්වාමීන් වහන්සේලා ආදර්ශ කොටගෙන තමන්ගේ ජීවිතෙත් පින්වත්නි මෛත්‍රී සාගතවම මේ ජීවිතේ වාසය කරගන්න විදිය සකස් කරගත්තොත් තථාගතයන් වහන්සේ බලාපොරොත්තු ඒ සැනසීම නිවීම පින්වත්නි අපිට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා පින්වත්නි. ඒ නිසා මේ ධහම මහා යමක වර්ගයේ මේ සූත්‍ර 10 හොඳට දැනගෙන තමන්ගේ ජීවිතයේ මේ කාරණා හොඳට මතක තියාගෙන ආපු ධහම හොඳට දරාගෙන ඒ වගේම මනසෙන් දැනගෙන ඒ දේවල් පින්නත් අනුව තමන්ගේ ජීවිතේ සකස් කරගන්න නම් ඒක දේශනා කරන මටත් මේ පින්නත් අයට මහා යහපතක් සිදු වෙනවාමයි ඒකාන්තයෙන්ම යහපතක් සිදු වෙනවාමයි එනිසා මේ පින්නත් අයට මේ ධර්ම ශ්‍රවණය අද යමක වර්ගයේ මහා යමක වර්ගයේ පිළිබඳ පැහැදිලි කර ගැනීමකුයි අද දවසේ සිද්ධ කරගන්න දෙතුනේ එනිසා මේ පින්නත් අයට මේ සඳහන් මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය තුළින් මේ ජීවිතයේම තථාගතයන් වහන්සේ අප තුලින් බලාපොරොත්තු වන සැනසීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ ධර්ම ශ්‍රවණයම ආනිසංශයක් හිනක්ම සිද්ධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්ඛන්තු ශාසනං තිරංගක්ඛන්තු දේශනං තිරංගක්ඛං සුමං පරන්ති Thank you.